සදහතුනේ 31 වන සතියේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කාංකා විතරණ විසුද්ධිය අසුරෙන් ඔබට ඊයේ දවසේ ඒ වගේම පසුගිය සඳහා දවසේ උතුම් ධර්මානුශාසනාවන් දිත්වයක් පවත්වන්නට යෙදුණා. ඉතින් මේ මාතෘකාව ඊ타ත්ම ගැඹුරු නිසාවෙන් අද දවසේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාංකා විතරණ විසුද්ධිය අසුරෙන් උතුම් සද්ධර්මානුශාසනාවක් පවත්වන්නට සූදානමින් සිටිනේ.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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති දන්න හෝති ඉමස්සු නිරෝධාය දං නිරුජ්ජති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ අපේ හිත සකස් කරගන්න ඕනේ ඒ සඳහා ඒ වගේම මේ ජීවිතය රැකගෙන සසර සූපත් කරගෙන සියලු දුක් නැති කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අපි හැමදෙනාම මේ දිනවල මේ හැම කෙනෙක්ම යම් කිසි ගැඹුරු ධර්ම කරුණු කීපයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ආකාරය ගැන ප්‍රායෝගිකව සාකච්ඡා කරමින් ඉන්න දවස් ටිකක් මේ දවස් ටික. ඒ තමයි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ යම් කඩයිමක් කියලා කියන්න පුළුවන් අපිට. අපි ඉහළ දෙයක් ගැන කතා කර යුතුව තියෙනවා ප්‍රායෝගික පැත්තක්. ඒකයි නැත්තම් කරුණු ටික නම් කතා කරන්න පුළුවන් පටිසම්පාදයේ ධර්මයේ තියෙන සන්දි පිළිබඳව, වට පිළිබඳව ඒ ඒ ඒ දේවල් අපි පොත්පත් වලින් කතා කරන්න පුළුවන්. අපි මේ දිනවල කාංකායතන විසුද්ධිය තුලින් සාකච්ඡා කරන්නේ ප්‍රායෝගිකව කොහොමද මේ ධර්මයේ තුලට අපි ඇතුල් වෙන්නේ මේ ධර්මය දකින කෙනෙකුට තියෙන ප්‍රායෝගික தত্ত্বය මොකක්ද කොහොමද එතෙන්ට ළඟා වෙන්නේ කියන එක තමයි කතා කරේ ඒකේ පළවෙනිම පියවර විදිහට අපි සඳුදා දවසේ සාකච්ඡා කරා චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව නැත්නම් පටිච්චසම්පාදයට අදාළව යම් එක් හේතුවක් අපේ හිතෙන් නැගෙන විදිහ එක් හේතුවක් අපේ හිතෙන් නැගෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා ප්‍රධාන හේතුවක් තමයි දුකට හේතුව තණ්හාව කියන එක තණ්හාව කියන එක අපේ හිතෙන් නැගෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියන එක පිළිබඳව සාකච්ඡා කරා එතකොට අපිට හොඳට දැනিলা තේරිලා තියෙනවා අපිට කරන්න ඕන දේවල් පිළිබඳව ඒ තමයි හැම නිමේෂයකම දුක් ඇති වෙනකොට අතීතයේ දුක් ඇති වෙච්ච ඒවා අරගෙන ඒවට තණ්හාව හේතු වෙච්ච හැටි නිබඳව මෙනෙහි කරන්න කියලා මම කිව්වා. කායික දුක් ඇති වෙන්නේ සංසාරගත තණ්හාව හින්දා කියලායි. නේද? අපිට මේ වගේ ශරීරයක් හැදුනේ තණ්හාවෙන්ද. ඉතින් ඒක ඒක නැවත නැවත මෙනෙහි කරන්න කියලා කිව්වා. එහෙම මෙනෙහි කරපුවාම දැන් මට කවුරු හරි බැන්නත් මට දුක් ඇති වෙලා තියන්නේ ඇයි? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාවෙන්ද. දැන් ඒක කාගෙත් හිත වලට ගිහිල්ලා තියෙන්න ඕන හැම වෙලේම. දැන් අපි බොහෝ ආර ගාණක් මම මේ වැඩසටහනේ ওই වගේ කරුණු සැරෙන් සැරේ සැරෙන් සැරේ කියනවා. එතකොට මේ කියන හින්දම මට දැනෙනවා සමහර වෙලාවට අපි කොහේ හරි තැනක ධර්ම දේශනාවකට ගියාම විශාල පිරිසක් එකතු වෙලා ඉන්න වෙලාවක අපි අහන වෙලාවකට කවුරු හරි බැන්නාම මේ ඇයි රිදෙන්නේ කියලා, ඇයි දුක හිතෙන්නේ කියලා හුඟක් අය එතකොට උත්තර දෙනවා දැන් ප්‍රියවචන කෙරෙහි තියෙන තණ්හාව කියලා. ඉතින් බොහොම සතුටුයි මේ පිළිබඳව. මොකද මේ උත්තරේ අපේ තුලින් එනවා. දැන් මේ වෙනකොට උත්තරේ අපේ තුලින් එනවා. ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ අපි බලාපොරොත්තු වෙන එහෙම දෙයක් ඇත්තටම. ජනතාව තුළ අපේ ශ්‍රාවකය තුළ මේ බුද්ධ ධර්මය තුළ ඉන්න අයට නිවැරදි සිතුවිලි ඇති කරවන්න නේද? එක නිවැරදි සිතුවිල්ලක් ඇති වුණා නම් ඒ නිවැරදි සිතුවිල්ල අපිව ජීවත් කරවන ඇත්තටම. සියලු පරුස වචනවලදී මේ අනිත් අයගෙන් පරිගැනීමේ අනිත් අයට දොස් පැවරීමේ නිකන් තනියම දුක් විඳීමේ ප්‍රශ්නේ ඉවරයි හරි. ඒක ඒ පොඩි ධර්ම කරුණක තියෙනවා මහා බරපතල විසඳුමක්. අපි බොහෝ දුක් විඳින ඒවා අයින් වෙලා යනවා. එතකොට මොකද විසඳුමක් තියෙනවා කියලා කියන්නේ හැම වෙලේම දන්නවා තණ්හාව අයින් කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඉතින් ඒකින්ද මේ කාරණාවලුත් එක්ක යම් ප්‍රගතියක් තියෙනවා අපි තුල. ඉතින් ඒකයි අද දවස් අපි අද දවස් අපි සමාජ කතිකාවත කතා කරන දිනේ නමුත් තවත් මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ ඒ ඒ නිසා වෙන්නයි දැන් ඒ වගේ අපි පොඩ්ඩක් බලන්න ඕන පටිච්චසම්පාද ධර්මය තුළ තියෙන මේ දැන් කාංකා විතරණ විසුද්ධියේදී හේතුනේ දැනගන්නේ නේද? හේතු දැනගන්නේ. ඉතින් එතනින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා තව අපි ඔය කලින් සාකච්ඡා කරපු කාරණාවකට යනවා. අද දවසේ මොකද මෙතෙන්ටම අදාළ හින්දා අපි සඳු දවසේ කතා කරපු දෙයට සම්බන්ධ කරගන්න කාරණාවක් තියෙන හින්දා මේක ගැඹුරෙන් තේරුම් ගත යුතු කාරණාවක්. ඉතා ගැඹුරෙන් තේරුම් ගත යුතු කාරණාවක්. මම මෙහෙම කියන්නම්. අපේ මුළු ජීවිතේම ගත්තහම කොටස් හතරකින් තමයි අපි තීරණ ගන්නෙ. අපේ මනස අපේ මනස හැම වෙලෙම දත්ත හතරක් අපිට එවනවා තීරණයක් ගත්තී. අපේ මනසින් අපිට දත්ත හතරක් ලැබෙන තීරණයක් ගත්තී. ඕනම වෙනසක් කරන වෙලාවක එහෙම එහෙම දත්ත හතරක් තියෙනවා. බලන්න මොකද්ද කියලා පළවෙනියෙන්ම ඒ ඵලය හඳුනා ගන්නවා අපි. මනස. මොකද්ද ඵලය කියලා කියන්නේ? දැන් අර අරකම ගන්න කවුරු හරි මට බැන්නා. හරිද? බැන්නාම මට දුක් ඇති වෙනවා. අන්න ප්‍රතිඵලය තමයි දුක් ඇතිවීම. දුක් ඇති වෙනවනේ බැන්නාම තරහ කියලා දුක් ඇති වෙන එක තමයි ප්‍රතිඵලය. ඒක හඳුනා ගන්නවා. ඒක මගේ මනස හඳුනා ගන්නවද නැද්ද? ඒක දුකක් කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒත් එක්කම හේතුව හඳුනා ගන්නවා. මොකක්ද හේතුව? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. අන්න හරි හේතුව. හරිද? මට ඇයි මේ තැනත්තා හින්දා නැත්නම් මේ වචනේ හින්දා තරහා ගියේ අහවලා බැන්න හින්දා මේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව කියලා හරි විදිහට නම් සමහර අය හඳුනගන්නේ කොහොමද මෙයා බැන්න හින්දා තමයි මට තරහා ගියේ හරිද එතකොට දෙන්නම නැති කිරීම හඳුනා ගන්නවා. හරි දෙන්නම නැති කිරීම හඳුනා ගන්නවා. හැබැයි නැති කිරීමේ මාර්ගයේ විදිහට එක්කෙනෙක් හඳුනාගන්නේ අර අරයා බැන්න හින්දායි මට තරහා කියලා දැනෙච්ච කෙනා නැති කිරීමේ මාර්ගයේ විදිහට හඳුනාගන්නේ අනිත් පැත්තට බයින්ද කියලා. එතකොට දුක අඩු වෙනවා කියලා. හරි ඒකින්ද ඒ කට්ටිය මොකද කරන්නේ අනිත් පැත්තට වයින්නවා. බැන්න ගමන් කවුරු අනිත් පැත්තට බයිනවා. හරිද? එතකොට දුක අඩු වෙනවා. අනිත් එක්ක නඳුනගන්නේ දුක් ඇති වුණා, තරහ ඇති වුණා නම්, Taman තරහ ඇති වුණා නම් නේද? මම ළඟ තියෙන තණ්හාව හින්දායි මට තරහ ගියේ. එහෙනම් මේ තරහ අයින් කරගන්න ඕනේ නේද? ඒ සඳහා මෛත්‍රිය වඩන්න ඕනේ. නැත්නම් තණ්හාව අයින් කරගන්න වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි විසඳුම ගන්නේ. එහෙනම් මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එතෙන්ට ගන්න තියෙන සිසු සම්මා කම්මන්තේ සම්මා සංකප්පයේ තියෙන අව්‍යාපාද සංකල්පනාව. එතකොට අපි තණ්හාව ගැන කතා කරාට මදි තණ්හාව නැති කිරීම සඳහා අපිට හැම වෙලේම තණ්හාව කියලා දැනෙනකොට තණ්හාව නැති කිරීම සඳහා හැම වෙලේම මොකක්ද කරන්න ඕනේ කියලා මතක් වෙන්න ඕනේ. ඒ ඒ ඒ සඳහා අපි කළ යුතු තියෙන දේ තමයි අපිට විසඳුමක් එන්න ඕනේ ආර්ය හැම වෙලේම ජීවිත විසඳුම කොහෙන්ද එන්න ඕන ආර්ය ශ්‍රේණි මාර්ගය ජීවිතේ දුක් ඇති වෙනකොට ඒ හැම දුකක් නැති කිරීම සඳහාම විසඳුම ආර්ය ශ්‍රේණි මාර්ගයෙන් එන්න ඕනේ ඒකෝර අද මේ මාතෘකාවට අපි දැන් මේ මාතෘකාව කතා කරලා ඊයේ දවසේ සාකච්ඡාවක් සිදු කරලා තියෙන නමුත් මේ මාතෘකාවට යම් ප්‍රමාණයක් අදාළ වෙන කාරණාවක් අපි පෙරේදා දවසේ බොහොම වටින දෙයක් කතා කරා මේ දෛනික ජීවිතයේ තියෙන තණ්හාව උපාදානයේ බවට පත් වෙන පියවර ටික ගැන කතා කරා මේ මහා නිදාන සූත්‍රයේ තියෙන ආකාරයට. ඒකට ඒක ගැනත් අපි නැවත වාරයක් හෙට දවසේ ඒ පිළිබඳව අපේ උරුමයේ වැඩසටහනේදී යම් කොටසක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක ඒ තරම් සූදානමින් ඉන්න නැවත වෙන මොකටවත් නෙවෙයි මේවා දැන් අපේ ජීවිතේට ගැඹුරු සාමාන්‍ය වශයෙන් අපිට අවිෂය වෙච්ච කරුණු. අපි මේ සමාජගත කරගන්නේ අපිට අවශ්‍ය වෙච්ච කරුණු. පැහැදිලිව බලන්න මේක මෙහෙම වෙන විදිහට මනස සකස් කරන්න මම හැමදාම කියනවා මනස සකස් කරන්න කියලා. මනස සකස් කරන්න කියලා. කොහොමද මේ වැඩේ වෙන විදිහට? ඉන්න එතනයි අපි මේ පටිසම්පන්න ස්වභාවය මෙතෙන්ට එකතු කරගන්නේ. හරිද? හැම වෙලේම දුකක් කියලා දැනුනහම ඒ දුකට හේතුව තණ්හාව කියලා දැනෙන්න ඕනේ. නැති කිරීම තියනවා. නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ ක්‍රමවේදයකින්මයි මේ දුක නැති වෙන්නේ වෙන ක්‍රමයක් නම් නෑ. දුක් නැති කරන එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙනම් මගේ කය රිදෙනකොට පවා හරිද? ඒ හැම දෙයකම තියෙන తాවකාලික දුක් නැති කරන මාර්ග. ලෙඩක් ඇඳුනම ලෙඩක් සම්පූර්ණයෙන් හොඳ වුණත් ඒක ස්ථිරද? නෑ ස්ථිර නෑ. ඇයි? නැවත එවැනි ලෙඩක් මේ කයට හැදෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම මම නිකන් අහනවා. හෙම්බිරිසාවක් හැදිලා හරි, උණක් ගැනිලා හරි, මොකක් හරි වෙලා හරියට ඔළුව රිදිලා ඒ ඔක්කොම උනාට පස්සේ හොඳ වෙච්ච ගමන් අරක අමතක වෙනවද නැද්ද? නේද? හොඳ වෙච්ච ගමන් අමතක වෙනවා. ඒ කියන්නේ මට ඒ එක දවසකවත් මතක් වෙලා තියෙනවද කියලා බලන්න. මේ දුක් ඇති වුණේ අතීත තණ්හාවෙන්ද මම නිවන් දකින්න ඕන කියලා. මේ කායික පීඩා ඇති වෙනකොට නේද මේ දුක් සම්පූර්ණයෙන්ම මම නැති කරන්න ඕන කියලා. ඒයි ජාති ජරා ව්‍යාධි. ව්‍යාධිය කියලා කියන්නේ පැහැදිලිවම දුක්ඛ සත්‍ය කොටසක්. ඒක නැති කරන්න නම් නේද මාර්ග සත්‍යෙම උත්තර බඳින්න ඕනේ. එහෙනම් අපි මේ වර්තමාන දුක නැති වෙනකොටම නේද? වර්තමානයේම මොකක් හරි දුකක් විදිහට ඒක తాවකාලිකව යටපත් වෙනකොට අපිට මොකද වෙන්නේ? නැවත ඇති වෙයි කියන එකවත් මතක් වෙන්නේ නැහැ. ඒක නැති කරන නැති කරන ක්‍රමවේදයට අපි යන්නේ නැහැ. ඒකින් අපි ලොකු ලොකු ගැටලුවක ඉන්නේ අපි මේකෙන් නිදහස් වෙන්නේ නැහැ ඒකින්දා. දැනෙන දැනෙන දැනෙන හැම දුකක් දැනෙන වෙලාවකම ඒ දුක් නැති කරන්න අපි උත්සාහ කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නම් හිතන්න පොඩ්ඩක් අපේ අපේ එන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නම් අපි චක්කකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන තැනට වැටෙනවා නේද ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් දුක් නැති කිරීමේ ක්‍රමවේදය අපි සාමාන්‍ය ජීවිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ක්‍රමවේද වලින් නම් අපේ ජීවිතයට හැම වෙලෙම එකතු කරගෙන තියෙන්නේ ඒක භාවිතා කිරීමක් වෙනවා අක හොඳට භාවිතා කිරීම කියන වචනේ ගන්න මොනවටද භාවිතා කරන්නේ? කෙටියෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය මොනවටද භාවිතා කරන්නේ? දුක් නැති කිරීම සඳහා. හරි මේක හැම වෙලෙම මිමිනෙන වචනයක් බවට පත් වෙන්න ඕනේ අපේ තුල. අර දුක් නැති කිරීම සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිත කළ යුත්තේ භාවිත කළ යුත්තේ කියලා තමන්ට ඒ සංඥාව හැම වෙලේම එන්න ඕන විසඳුම අපේ මනසෙන් එන්න ඕන හැම දුකකටම. දැන් ඉතින් අපි දුක් කීපයක් අරගෙන නේද? බලන්න ඕනේ හැම දුකකටම කොහොමද මේකෙන් විසඳුම වෙන්නේ කියලා මම කලින් කතා කරලා තියෙනවා මේක. මොකද ආයෙ මෙතෙන්ට අදාළ හින්දා මේ වගේම දෙයක් ආයෙ කතා කරනවා. අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන එහෙමයි. මොකද මම නිවන් මාර්ග වැඩසටහනේදී අත්දැකපු දෙයක් තිබුණා. එකම කරුණ මෙච්චරම කතා කරේ නෑ අපි. එකම කරුණක් අරගෙන ඒකෙන් අපි ඇහැව්වා අමතක කරා ඇහැව්වා අමතක කරා. හුඟක් ඒවා එහෙමම ගිලිහිලා ගියා. සමහර දේවල් මම ටිකක් කතා කරා. එකම දේත් සැරෙන් සැරේ. නමුත් මේ තරම්ම අපි එකම දේ කතා කරේ නැහැ සැරේතරේ. නැවත නැවත මතක් කර දුන්නේ නැහැ. ඒක නියාමයක් තමයි අපිට නැවත නැවත නැවත නැවත එකම දේ සාකච්ඡා කිරීමෙන් අපේ අඩුපාඩු සකස් කරගෙන මේ தත්ත්වයන් වලට අපේ මනස හුරු වෙනවා. නමුත් මොකද මේක ගොඩක් අවිෂය කාරණාවක්. හුඟක් අය මේක ග්‍රහණය කරගන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ? තියෙන තැන් ගත්තොත් හැම තැනකම වගේ තියෙනවා. නමුත් ඒක සතිපට්ඨානය තුල තියෙනවා කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන තැන. ධම්මානුපස්සනාවේ තියෙනවා. බලන්නකො එතන තියෙන සත්‍යපබ්බේ තියෙන්නේ නේද? දුක්ඛ සත්‍ය, සමුදය, නිරෝධ මාර්ග කියලා. එතකොට බලන්න ඒ එතනදී ඒ මොකක්ද එහෙනම් එතන තියෙනව නේද ඊට පස්සේ ඉද වික්‍රේ විකු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති යතාපි සම්පජානෝ සතද්ද ඒ ධර්මයන්හි ධර්මයන්ගේ නිවැරදි ආකාරයේ විමසමින් නේද තමන්ගේ හිතේ උපදින ධර්මයන්ගේ නිවැරදි ආකාරයේ විමසමින් වාසය කරනවා කියන එකනේ කාය කායන් පස්සිව කියන්නේ කයේ සත්‍ය తত্ত্বය එහෙනම් සිතේ සත්‍ය తত্ত্বය සිතේ උපදින සිතුවිලි වල සත්‍ය తত্ত্বය කියන්නේ මොකක්ද ඇත්ත හිතෙන් එන්න ඕනේ අපේ මනසෙන් ඇත්ත එන්න ඕනේ දුක දුක විදිහට දැනගන්න ඕනේ ඒ සංඥාවට එන්න ඕනේ කොහෙදද ජීවිතේ ජීවත් කරවන්නේ හරිද සමුදය කියන්නේ දුකට හේතුව හේතුව තණ්හාව කියලා ඇත්ත తත්ත්වය එන්න ඕනේ. හරි? නිරෝධ මාර්ග. හරි? ඒ නිරෝධ කියන්නේ නැති කිරීම, මාර්ග කියන්නේ නැති කිරීමේ මාර්ගය. එතකොට මේක ඕක තවත් අපිට පැහැදිලි වෙනවා හොඳට. බලන්න පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන අර්ථ දැක්වීමක් තියෙනවා. හරිද? ඔක්කොටම ඉස්සෙල්ලා මම අහන්න ත්‍රිපිටකයේ මම අහන්න ත්‍රිපිටකයේ තියෙන්නේ මොනවද? ත්‍රිපිටකයේ තියෙන මොනවද කියලා අපිට එකපාරටම කියනවා ධර්මය කියලා. නේද? ත්‍රිපිටකයේ තියෙන ධර්මය නම් නිවන් දැකිය යුත්තේ ත්‍රිපිටකයයි. පොට්ටික. නේද? සෝවාන් ත්‍රිපිටකයේ තියෙන සෝවාන් මග නුවණ සෝවාන් ඵල සෝවාන් ඵලය සකදාගාමි මග නුවණ ඒවා තමයි ත්‍රිපිටකයේ තියෙන ඉහළම තැන් එතෙන්ට යන විදිහ තමයි ඔක්කොම තියෙන්නේ. නේද? ඒතර සෝවාන් මග නුවණ කියන එක පොතක පහළ වෙන එකක්ද? නෑ. සෝවන් මග නුවණ කියන්නේ සිතක පහළ වෙන එකක්. එහෙනම් ධර්මයේ තියෙන්නේ කොහෙද? සිතේ. එහෙනම් ත්‍රිපිටකයේ තියෙන්නේ මොනවද? ධර්මයේ පිළිබඳ වූ විස්තර. අපේ සිතේ ඉපදිය යුතු ධර්මයේ පිළිබඳ වූ විස්තර ටික තමයි තියෙන්නේ. මෙන්න මේවා තමයි උපදින්න ඕනේ කියලා තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. හරි එහෙනම් ත්‍රිපිටකේ පරිශීලන කරනවා කියන්නේ මොකක්ද? අපි හිත ගවේෂණය කරනවා කියන එක. එහෙනම් හිත තුළින් ඉපදිය යුතු ධර්ම ටික තමයි මේ ත්‍රිපිටකේ තියෙන්නේ. එතකොට අපි බලන්න එහෙනම් ත්‍රිපිටකයේ තියෙන්නේ අපේ හිතේ ඉපදිය යුතු ධර්ම. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ තමයි සතර අපායේ අනේක නවත්තන සසර දුක් නැති කරන මනුෂ්‍ය సంతානයක උපදනා වූ ධර්ම වලට කියන ශ්‍රී සද්ධර්මය කියලා. හරිද? ඒතර සතර අපාය අනේක වළක්වන සසර දුක් නැති කරන අන්න දැන් එහෙනම් මේ බලන්න සම්මා කම්මන්ත කියලා එකක් තියෙනවා. නේද? ආර්ය ශ්‍රැණික මාර්ගය. සම්මා කම්මන්ත කියන තැන මොකක්ද තියෙන්නේ? පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමීස මිච්ඡාචාර වේරමණී. නේද? විරමණය වැළකීම අන්න ඔය ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක හිතේ උපදින්න ඕන එකක් වෙනවා. හරිද? නේද? එහෙම නේද? ඒ අරහත්චාක මාර්ගයක තියෙන්නේ. බලන්න ඒක නේද වෙන්න ඕනේ කියලා. පණ ඇති සතෙක් මරන්න මගේ හිත මගේ කෙලෙස් ධර්මයන් හින්දා උත්සාහ කරනවා. හරි? උත්සාහ කරනකොට ඒකට ඉඩ දෙන්නේ නැතුව මගේ අතින් මගේ ඇතුලාන්තයෙන් හැඟීමක් උපදින්න ඕනේ. පානාති පාතා වේරමණී විරමණය කියන හැඟීම. හරි? ප්‍රාණඝාතයෙන් වලක්වන හැඟීම උපදින්න ඕනේ. ඒකට රුකුලක් වෙනවා මේ ශිල්පදේ සමාදන් වීම. හරිද? ඒකට එක තල්ලුවක් තමයි ශිල්පදේ සමාදන් වීම. ශිල්පදේ සමාදන් වුණාම මේක නැగిලා එනවා. එහෙනම් මේ ශිල්පදේ නෙවෙයි කාරණාව තියෙන්නේ මගේ හිතෙන් නැగిලා එන්න ඕනේ. මේක කරන්නේ නැහැ. මේක මේක වලක්වන හැඟීමක්. අදත්තා දාණය වලක්වන හැඟීමක්. කාමයේ වර්ධව හැසිරීම වළක්වන හැඟීම. කොයි වෙලාවටද ප්‍රාණඝාතයක් සිද්ධ කරන්න හදන වෙලාවට. හරි. බලන්න ප්‍රාණඝාතය සිද්ධ කරන්න හදනකොට අපි දේශයෙන්, දේශයත් එක්ක අපි ඉන්නේ සැපෙන්ද දුකෙන්ද? දුකෙන්. හරි, එතන දුකක් තියෙනවා. හේතුව තණ්හාව. හරිද? එක්ක මොකක් හරි තරහක්, ඒ තරහ ඇවිල්ලා තියෙන ඊට ප්‍රතිවිරුද්ධ නොලැබුණා කියන ගැටීමින්ද ගැටීම එන්නෙම අදාළ දේ ලැබුණේ නැහැ. බලන්න මధుරව මරනකොට මොකක් හොයාගත්ත හැකි? මధుරව මරන්නේ ඇයි? නිින්ද නිින්ද යාගෙන එනවා. හරි. දැන් මොකද කරන්නේ? කන වටේ කරකිනවා. එක සැරයක් කෙලවනවා, දෙසරයක් කෙලවනවා. ඔන්න දැන් දුකයිද නැද්ද? දුකයි. හරිද? දුකයි. මොකද දුක තරහ ගිල දැන් ඉන්නේ. නේද? මොකද්ද? නිදා ගන්න තියෙන තණ්හාව ඒක ඒකට බාධා කරා දැන් තරහෙන් ඉන්නේ තරහ දුකයි. දුකට හේතුව මధుරව කන වටේ කර කිරීම. හරිද? නැති කිරීම පුළුවන් නැති කිරීමේ මාර්ගය මරා දැමීම. හරිද? එන්න ඒ වෙලාවට නේද? එන්න ඕනේ ඒක නෙවෙයි. මම මරා දැමීම කියන එකට විරුද්ධ වෙන්න ඕනේ මොකද්ද? මේ මට මට දැන් මම හිතුවා මම මරා දැම්මා කියලා. මරා දැම්මා නම් මට ඊට පස්සේ දහරි තේරෙන්න ඕනේ. මේ දුකට මේ මේක මට තණ්හාවෙන් ඇති වෙච්ච එකක්. හරිද? ඒකෙන්ද ඒ තණ්හාවයි නැති කරන්න ඕනේ නේද? ඒ වගේම මේ වෙලාවේ එහෙමනම් සිද්ධ වෙන්න ඕනේ මාව බේරන්න සිද්ධ විය යුත්තේ මේ වගේ වෙලාවකදී ප්‍රාණඝාතයෙන් වැළකීමේ අදහස ප්‍රබල නැගෙන්න ඕනේ. ඒක මම පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒක නැගෙනවා නම් මට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද විසඳුම? අර දුක නැති කිරීමේ විසඳුම. දුකෙන් දුකටපත් වෙන එකක් විය සිද්ධ වුණේ. ඒ දුක නැති කිරීමේ විසඳුම විදිහට මට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ තැනකින් ප්‍රාණඝාතයෙන් වැළකීම, ප්‍රාණඝාත විරමණය කියන කෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ තැනකින් විසඳුම එන්නේ. හරිද? එතකොට එතන ගිය තරහ එන එක නැවැත්වීම නම් හරි බලන්න තරහ තරහ එන එක නැවැත්වීමට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එන වැඩේ මොකද්ද කියලා මේ බලන්න අපිට කරන් තියෙන මෙනෙහි කිරීම මොකද්ද කියලා තරහ ගියාම අපි ක්‍රම දෙකක් පාවිච්චි කරනවා මම නාම රූප පරිච්ඡේදිත්වක කිව්වා තරහ නැති කරන්න ක්‍රම දෙකක් පාවිච්චි කරනවා මිනිස්සෙක් එක්ක තරහ ගියාම එකක් බයින අනිත් එක ගහනවා නේද බයින්නේ ඇයි රිදවන්න කොහෙ රිදවන්නද හිත රිදවන්න. ගහන්නේ ඇයි? රිදවන්න. කොහෙ රිදවන්නද? කය රිදවන්න. එහෙනම් කය රිදවන්න ඕනේ, හිත රිදවන්න ඕනේ කියලා දැඩි හැඟීමක් වෙන තරහ ගියා. නේද? කියලා කියන්නේත් ඒකට එක එක කරන්න එකට මොකද එයාගේ කය රිදවන්න ඕනේ, එයාගේ හිත රිදවන්න ඕනේ කියලා දැඩි හැඟීමක් එන්නේ මේ ඔය වගේ එකක් වුණාම. නේද? තරහ ගියාම. දැන් මට දැඩි හැඟීමක් තියෙනවා මං කිසිම කෙනෙක්ගේ කායක් රිදවන්නේ නැහැ, සිතක් රිදවන්නේ නැහැ කියලා. හරිද? කිසිම කෙනෙක්ගේ කයක් යොදවන්නේ සිතක් යොදවන්නේ නැහැ කියලා දැඩි හැඟීමක් තියෙනවා කියලා හිතන්න. අන්නේ හැඟීම වර්ධනය කරගත්තොත් තමයි වර්ධනය වුණොත් තමයි මගේ අන්න එතකොට කියනවා මෛත්‍රිය වර්ධනය වුණා කියලා. මෛත්‍රිය වර්ධනය වුණා කියලා. හරිද? එතකොට මෛත්‍රිය කියන එක ආවේ කොහෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන. මගේ සිතෙන් මෛත්‍රිය කියන එක උපදින්නේ විසඳුමක් විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතා මැරුවා නම් හරි සතා එතකොට බලන්න අපි මේක හදන්න ඕනේ කියන එක මම මේ කියන්නේ. අපේ ළමා වැඩසටහනේදී මම ළමයින්ට මෛත්‍රී භාවනාව කරපු විදිහ මෙයාට තේරෙන්න කියන්න ඕන පොඩ්ඩක්. ඒ කියනකොට ළමයින්ට වෙච්ච දේත් මම කියන්නම්. ඒ වෙන මොකටවත් නෙවෙයි අපි අපිට අපිටත් ඉගෙන ගන්න ඕන හින්දා මේක කළ යුතු දෙයක් ඉගෙන ගන්න ඕන හින්දා සහ ළමයෙකුට මේක කියලා දෙන්න ඕන විදිහ දැනගන්න ඕන හින්දා දෙමාපියන්ට හොඳයි. මම මෙන්න මෙහෙම කරා මම කිව්වා ඔක්කොම ඇස් පියාගෙන මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න කියලා. මේ හන්දක් තියෙන පාරක යනවා. යනකොට තනියම යන්නේ. බස් එකක් විතර ලොකු ගලක් පල්ලෙහාට පෙරලිගෙන පෙරලිගෙන යනවා. හරි. මම බේරෙන්න බැලුවා. බේරෙන්න බැරි වුණා. දැන් ළමයි මේක දැන් මම කියනකොට හිතා ගන්න කියලා කිව්වා. බේරෙන්න බැරි වුණා. බඩ හරිය පොඩි වෙලා පාරට ඇරුණා මාව. දැන් ලේ ගලනවා. කෑල්ලක් එලියට ලොකු තුවාලයක් බඩේ ගල පල්ලෙහාට ගියා. මාව පාරේ හිර වෙලා චප්ප වෙලා ඉන්නවා. දැන් එහෙම කියනකොට මම කිව්වා කායික වේදනාව ඇලෙන තද කායික වේදනාවක් තියෙනවා මම අත හොල්ලන්න බලනකොට අමාරුයි කකුල හොල්ලන්න බලනකොට අමාරුයි නැගිටින්න හදනකොට ගොඩ රිදෙනවා කියනකොට දැන් මේ ඇස් පියාගෙන මේකත් හරි දැන් මේක හිතෙන් හොඳට අත්විඳිනවා හරිද ඇස් පියාගෙන අත්විඳිනවා ඊට පස්සේ මම කිව්වා ඔන්න එතකොටම කොහෙන්ද කාක්කෙක් කෑ ගහනවා වුණා හරිද කාක්කා ළඟට ආවා මම කාක්කා එලවන්න වෙනදා වගේ මම කාක්කෙක් මගේ ඇඟට ආවොත් මම බයයි නේද? නමුත් මේ වෙනදා වගේ එලවන්න මම හැරෙන්න හදනකොටම මගේ බඩ හොතටම රිදෙනවා දැන් අර තුවාල වෙලා තියෙන තැන. එයාස්සේ මට කවුරුවත් නැහැ මට බයයි මැරෙයි කියලා හිතෙනවා. මගේ ලොකු බයක් ඇති වෙනවා. ඊළඟට කාක්කා ඇවිල්ලා මට උදව් කරාද? නෑ මොකද කරේ? අමු අමු වේම අර තුවාලේ බඩවැල්ලේ ලිතදින් පටන් ගත්තා. අර තුවාලේ පාරන්න පටන් ගත්තා. දැන් මං කෑ ගහනවා. එයාව එලවන්න මගේ මේ අත උස්සන්න හදනකොට නේද? අත උස්සන්න හදනකොට මට අමාරුයි. අත උස්ස ගන්න බෑ. බඩ හොඳටම රිදෙනවා. ඊට පස්සේ ඒ ඒ විතරක් නෙවෙයි ඊළඟට මේ අන්න බල්ලෙකුත් වෙනවා දැන් හරිද බල්ලෙක් වෙනවා කරගන්න දෙයක් නැහැ මේ බල්ලත් මට කිසිම උදව්වක් කරන්නේ නැහැ එයත් වෙලා මොකද කරන්නේ අරක ඇදලා කනවා කියලා ඒක මෙනෙහි කරන්න කියනකොට ළමයි දැන් ඇස් පොඩි කරගෙන හරිද හොඳට මෙනෙහි කරනවා ඉතින් සමහර අයගේ මූණ ඇකිලිලා එක එකව වෙලා ඒක එහෙම කියලා දැන් ළමයින්ට හිතාගන්න බැරුණා ඇයි මම මෙහෙම කිව්වේ කියලා ඊළඟට මම කිව්වා දැන් Tamanට වෙච්ච දේනේ. අන්න අන්න අර අපි හැමදාම ගන්න පත්තෑයගේ උදාහරණයක් ගත්තා. පත්තෑයක ඔන්න පත්තෑයගේ ඇතුළට එනවා. එනකොට කාට හරි එතන සෙරප්පුවක් අහන් ගහන්න ඕනේ කියලා. හරි දැන් මම පත්තෑය කියලා හිතන්නකෝ. හරිද? මම එනකොට අර බස් එකකටත් වැඩි ලොකුයි වගේ පත්තෑයට අර සෙරප්පුව. නේද? ඒක අනිත් වේගෙන් පත්තෑයගේ ඇඟ උඩට වැටෙනවා. ඇඟ උඩට වැටෙනකොට එයාගේ බඩ පොඩි වෙලා ඇතුලේ තියෙන ඔක්කොම එළියට එනවා. පොළවේ ඇලෙනවා. හරිද? දැන් පුදුම වැඩේ කියන්නේ එතකොටත් මේ කට්ටිය මොකද කරේ වෙනද වගේ නෙවෙයි ඇස් පොටි කරගෙන අම්මෝ කියලා. එතෙන් තමන් පැත්ත අය වගේ. මේ කාගේ දේශනාවේද මේක තියෙන්නේ? බුද්ධ දේශනාවේ තියෙන්නේ. කාට සමකොට දකින්ද කියලාද? තමන්ට සමකොට දකින්ද කියලා. හරි? එහෙනම් මේ බලන්න මේ ළමයින්ට මේ උපක්‍රමය කොච්චර ලස්සනට තේරෙනවද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මම කිව්වා හරි දැන් ඔහොම ඉන්න දැන් දැන් පත්තය පත්තය පොඩි වුණා දැන් බඩ දැන් එයාගේ කකුල් නලියනවාත් නලියනවා එහෙම කරද්දි මොකද කරන්නේ කොස්සෙන් මෙහෙම කරලා අල්ලා වීසි කරන එයා රවුන්ඩ් දෙකක් විතර අර අර තුවාලේ වැලි යන්නේනවා නේද අපේ තුවාලේ අර නේද මේ වැලි යන්නේනවා ගිහිල්ලා දෙපැත්තට ඇඹරිලා යාව හිටිනවා එහෙම ඉන්නකොට ඔන්න නයි කුඹියෙක් එනවා අර කාකා එනවා වගේ ඔන්න කඩියෙක් එනවා බල්ලා එනවා වගේ නේද ඇවිල්ලා හපලා මොකද කරන්නේ නේද කඩියෙක් කනකොට කොච්චර අමාරුද ඒ වගේ යාව දිකටම කාලා හපලා කෑලි කෑලි කඩලා එයාව කෑලි පිටින් පණ පිටින්ම හපහප අරන් යනවා කියලා කිව්වහම මේ ළමයින්ට නේද මේ මේක ඉතා තද තද ප්‍රහාරයක් වුණා මං ඇහුවා මොකද කියන්නේ දැන් නේද ආය කවුරු හරි සත්තු මරනවද නෑ සත්තු මරනවා කියලා කාටවත් සත්තු මරන්න දෙන්නෙත් නෑ කිව්වා ඊට පස්සේ මම ඒකට කිව්වා පුතේ කොහේ හරි තැනක සතෙක් මරනවට කවුරු හරි මරනවට කැමතිද? නෑ. කවුරුවත් මරනවට කැමති නෑ. එහෙනම් මට අර වගේ කායික දුක් ඇති වෙනවට කැමතිද? නෑ. ඒ වගේම එහෙනම් වෙලාව තිබුණ නෑ ටික ටික කරන්න සියලු සත්වයෝම නේද? කායික දුක් නැති වෙන්න ඕන නේද? දැන් තද හැඟීමක් තියෙනවා. දැන් මොකද කරන්න යා කියනවා අපි ඉන්නේ ඊට පස්සේ භාවනාවට අවතීර්ණා කායික දුක් ගැන මම දුක් නැත්තේක් වෙම්වා නිදුක් වෙම්වා කියන්නේ කියලා දුන්නා නිදුක් කියන්නේ දුක් නැත්තේක් හරිද මම නිදුක් වෙම්වා ආමෙන්ම සියලු සත්වෝ නිදුක් වෙම්වා නිදුක් වෙත්වා හරිද කියලා මෙනෙහි කරන්න කියලා හරි දැන් සියලු සත්වෝ නිදුක් වෙත්වා කියනකොට මේ ළමයින්ට තද තද හැඟීමක් තියෙනවා අනේ කිසිම සතෙකුට දුකක් ඇති වෙන්නේ එපා. කිසිම සතෙකුට දුකක් ඇති වෙන්න එපා කියලා බලන්න. ඒ හැඟීම ඉපදෙන්න ඕනද නැද්ද අර වචනේ කියද්දි? නැත්නම් අපි මොකද? හා මෛත්‍රී භාවනා කරමු ළමයි. එහෙනම් අපි කට්ටිය කරන්නේ එහෙමයි නේද? ඈ මෛත්‍රී භාවනා කරමු ළමයි කියලා සාහා කියවන්න සීල සත්ව වෙන දුක් වෙත්වා. ඉතින් ළමයි ඉතින් ඔය ගානනේ සීල සත්ව වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තේරුම් මොකක්ද දැනෙන්නේ නැහැ, හැඟීමක් එන්නේ නැහැ. නේද? බෞද්ධ අය විදිහට අපි නේද? පටිච්චසමුප්පන්නව හිතන්න මේ මේ හැමතැනකම තියෙන පටිච්චසමුප්පන්න භාවය. නේද? ඒ කියන්නේ මොකක්ද? හේතු නැත්තම් ඒ වචන ඉදිරියේ හැඟීම උපදින්නේ නැහැ. නේද? හේතු නැත්තම් වචන ඉදිරියේ හැඟීම උපදින්නේ නැහැ. එහෙනම් අපි වචන කියෝ කියෝ ඉඳලා හරියන්නේ නැහැ. ඒ වචනය ඉදිරියේ හැඟීම් උපදින්න නම් හේතුව සකස් කරන්න ඕනේ. මම මේ දවස් ටිකේම කියන කතාව තමයි ගිනි වරකක් කියලා කියනකොට නේද? ගිනි වරකක් කියලා කියනකොට ගිනි වරක කාලා තියෙන කෙනෙකුට තමයි ඒ රස මතක් වෙන්නේ. අනිත් කෙනෙකුට බලෙන්වත් මතක් වෙන්න බෑ. හැබැයි කාලා තියෙන කෙනාට මතක් වෙන එක නවත්තන්නත් බෑ. නේද? ඒකයි හේතු සක හේතු තිබ්බොත් වැඩේ වෙනවමයි. එහෙනම් අපි දැනගන්න ඕන හේතුව හරියට සකස් කරන්න. ඉතින් ඒ විදිහටම මානසික දුක් ගැනත් අපි යම් ප්‍රමාණයකට කියලා දුන්නා ළමයින්ට ඒ වෙලාවේ. ඊට පස්සේ මෙයාලා මෛත්‍රී භාවනාව හරියට කරන්න ගන්නවා දැන්. හරිද? අන්න බලන්න ඒකනේ වැඩේ. දැන් මෛත්‍රී භාවනාව ඔය දැන් ඔය කායික දුක්, මානසික දුක් ගැන හොඳට යා මෙනෙහි කරලා තිබ්බා කියන්නකෝ. මේ මෙනෙහි කරලා තියන් තියන් තියන් තියන් තියන් තියන් මොකද්ද ප්‍රබල? කායික දුක් ඇති නොවේවා, මානසික දුක් කිසිම කෙනෙකුට මේ ලෝකේ කායික දුකක්, මානසික දුකක් ඇති නොවේවා කියන ප්‍රාර්ථනාවක් හැඟීමක් තියෙනවානේ කාටවත් එහෙම වෙන්න එපා කියලා. දැන් තරහ යනවා හැම කෙනෙකුට. වෙනදා වගේ තරහ යන තැනක් එනවා. හරිද? කවුරුහරි පොඩි පරිසවචනයක් කියනවා. වෙනදාට මොකක්ද දෙන්නේ? බයින්න ඕනේ. දැන් මොකද වෙන්නේ? බයිනවා කියන එක මොකද්ද කියලා දැන් කියලා දීලා තියෙනවා. බයිනකොට වෙන්නේ එහා පැත්තේ හිත රිදෙනවා. එහෙනම් මානසික දුක් ඇති නොවේවා කියන හැඟීම බයින්න ඕනේ කියන හැඟීමට වඩා මානසික දුක් ඇති නොවේවා කියන හැඟීම ප්‍රබල නම් ගහන්න ඕනේ කියන හැඟීමට වඩා කායික දුක් ඇති නොවීම කියන හැඟීම ප්‍රබල නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ වැඩේ වෙන්නේ නැහැ. බයින්නෙත් නැහැ ගහන්නෙත් නැහැ. හරිද? එහෙනම් බයින් නැති විදිහට මනස සකස් වෙන්න ඕනද නැද්ද? ගහන්න නැති විදිහට මනස සකස් වෙන්න ඕනද නැද්ද? අන්න තරහ යන කෙනාට තේරෙනවා දැන්. තරහ යන කෙනාට තේරෙන්න ඕනේ මේ තරහ යෑමේදී මට තරහ ඒම පටිච්චසමුප්පන්නයි. නේද? එයි මේකට විරුද්ධව මෛත්‍රිය සකස් වෙන්නේ නෑ මගේ මනසේ. හරි. තව කෙනෙකුට තරහ යෑමත් එහෙමයි. වෙන කෙනෙක් තරහ ගිහිල්ලා මට බයිනවා කියලා කියන්නේ එයාගේ පරම බලාපොරොත්තුව තමයි මාව රිදවන එක. නේද? ඒකයි එහෙම කරන්නේ. එයාට ඇයි? එයාගේ මනසේ ඒකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි එන්නේ නැහැ. හරිද? එන්නේ නැහැ. එහෙනම් හැම වෙලෙම අපි දැනගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ සිතුවිලි අපිට එන එන විදිහට ඊළඟට විසඳුම විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ සිතුවිලි එන විදිහට අපි හැම වෙලේම අපේ හිත සකස් කරන්න ඕනේ. භාවනාවක ඉඳගෙන ඉන්නවා කියන්නකො. භාවනාවක ඉඳගෙන ඉන්නවා දැන් හොඳට භාවනා කරමින් ඉන්නවා. ඔන්න එකපාරටම තීන මිද්දේ ඇවිල්ලා නිකම්ම කූත් කරගන්න බෑ වගේ හරි ගැටලු සාගත තත්යකට ඇවිල්ලා. ඒ විතරනේ ලෞකික ජීවිතයත් කියන්නේ. ලෞකික ජීවිතයත් අපි හිතන්නේ මොනවා හරි වැඩක් කරගෙන යනකොට යහපත් වැඩක්. තමන් තමන්ට යහපත උපදින අනුන්ට යහපත උපදින වැඩක් කරගෙන යන වෙලාවක කම්මැලිකම ඇවිල්ලා කරගන්න බෑ වගේ අතුලාන්තයෙන් ආපස්සට අදින තීන මිද්දේ බලවත් වෙනවා. ඒතකොට මොකක්ද දැනගන්න ඕන? මේ තීන මිද්දේ බලවත් වීම කියන එක අඳුර ගන්නවා. නේද? හරි මේකට හේතුව වීරය මදිකම කියලා හඳුනා ගන්න ඕනේ. හරිද අපි එහෙමද? නෑ. නිදිමතයි. එහෙනම් මම ටිකක් බුදියලා නැගිටින්නම්. නේද? නිදිමතට අනවශ්‍ය වෙලාවයි. මම කියන්නේ නින්දාගත යුතු වෙලාවක් තියෙනවා. ඒ තමයි කායික වෙහෙසට. නේද? කය නැවත අලුත් කරගන්න කයෙහි තියෙන වෙහෙසකාරී තත්ත්වය නැති කරගන්න තමයි නිදියන්න ඕනේ. ඒකට බුදුරජාන් වහන්සේ අදිෂ්ඨානයේ ශරීරය ගැන දැනගෙන නිදාගෙන නැගිටින්න කියලා දේශනා කරලා තිනවා. අපේ නිින්ද එහෙමද? නිදිමත આવොත් විසඳුම මොකක් කියලාද අපි හිතන්නේ හැම වෙලේම? නිදිලා නැගිටින්න ඕනේ. නේද? ඇත්තටම නිදිමත වෙන වෙලාවල් තියෙනවා කායික වෙහෙස තියෙන වෙලාවට. ඒ වෙලාවට ඇත්තටම නිදිලා නැගිටින්න ඕනේ. හරිද? තීන විද්‍යාවත් එක්ක තියෙන කතන්දරය ඒක නෙවෙයි. දැන් සමහර වෙලාවල් තියෙන අපේ නිවාසික භාවනා සරණවල වෙන අයට දින පහක නිවාසික වැඩසටහනකට આવොත් එහෙම එන්නේ දැන් දින පහක් ඔක්කොම අතහැරලා එන්න බෑ. රෑ හුඟක් වැඩ කරලා තමයි එන්නේ. වැඩ ඔක්කොම ඉවර කරලා රෑ 1 2 වෙනකන් නිදිමරලා තමයි උදේට එන්නේ. දැන් ඉතින් උදේ පාන්දර පටන් ගත්ත භාවනා වැඩසටහන. දැන් මොකද? කමටහනවත් අහගන්න බෑ. පළවෙනි දවසේ එහෙමමයි මට හොඳට අත්දැකීම තියෙනවා. ඉතින් මම කරන්නේ මොකද්ද? කමඨහනේ අන්තම් කියලා දෙන ඉස්සෙල්ලා. ඒකල ඉස්සෙල්ලාම දාන්න භාවනාවකට. හැබැයි කියලා තියෙනවා මම නේවාසික වැඩසටහනේ කිසිම විදිහකින් භාවනා ඉරියව්වේ බුදියන්න බෑ. භාවනා ඉරියව්වේ බුදියන්න තහනම්. හරිද? නිදිනවා නිදියන්න ඕනේ. තමන්ගේ කාමරයට ගිහිල්ලා නිදා ගන්න ඕනේ. භාවනා කරන කෙනා අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ ඉරියව් හතරක. එක්ක එයා පරයන්ක ඉන්න ඕනේ. එක්ක එයා සක්මනේ ඉන්න ඕනේ. හරිද? එක්ක ඔයා මොන හරි ශරීර කෘත්‍යයක් කරන ශරීර කෘත්‍යයක් සඳහා වතුර බොන්න හරි මොන හරි එහෙම එහෙම ඒ ඒ දෙයක් සඳහා යෙදිලා ඉන්න ඕන. එහෙම නැත්නම් එයා නිදාගෙන ඉන්න ඕන. කතා කිරිලි වටපිට බැලීමක්වත් බෑ. එහෙනම් හුඟක් අයට මේ නිදහස දුන්නාට පස්සේ එයාලා ඇත්තටම පළවෙනි දවසේ මොකද කරන්නේ? ඇත්තටම පළවෙනි දවසේ මොකක් කට්ටිය නිදා ගන්නවා පැය දෙකක් තුනක් ගිහින් නිදා ගන්නවා. මම ඒකට ආශිර්වාද කරලා තියෙන්නේ. ඒක විහිළුවක් නෙවෙයි ඇත්තටම විහිළුවක් නෙවෙයි. හරි කරපු කට්ටිය ගොඩක් කට්ටිය කියන මේ නිදහස තමයි අපිව භාවනාවට යොමු කරෙන්නේ. පාන්දර හතරට නැගිට්ටෝලා වේවලක් වගේ අරගෙන හිටු කියලා කයක තැනක තියලා නිදි කරවනට වැඩිය භාවනා රමතාවයක් ඇති කරවලා මෙයාට ඉක්මනට කරන්න ඕනේ ඔබේ කය වෙහසනම් වෙනත් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ටිකක් කියලා දීලා නිින්ද නැති කරන ක්‍රම ටිකක් කියලා දීලා ඒකක්වත් හරි ගියේ නැත්තම් ගිහිල්ලා දකුණු ඇලේට හැරිලා හොඳට නිදාගෙන ඊට පස්සේ හොඳට නාගෙන පිරිසුදු වෙලා එන්න ඇත්තට බලන්න මුළු දවසම අර නිදිමත තියාගෙන භාවනාවට කිර කිර උත්සාහ කරනවට වැඩිය නේද හොඳට නිදාගෙන නැගිටලා කරන එක පැය දෙකේදී ප්‍රතිඵලයක් තිබ්බා ඇත්තටම. ඉතින් ඒකින්ද මේ ඒ මොකද අපි තේරුම් ගන්න කායික වෙහෙස තිබේ නම් ඒ කායික වෙහෙස නිදිමතෙන්න ඕනේ. එහෙනම් එහෙනම් ඒ වෙලාවට නිදා ගන්න ඕනේ. නේද? ඉතින් ඒ එහෙම නැතුව මානසික වශයෙන් තිබුණා නම් ඒකට වීර්යය වැඩෙන්න තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. මේ වීරිය වඩන ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද අනුව කටයුතු කරන්න ඕනේ කියලා තමන්ට එන්න ඕනේ 100. මම තීන මිද්ද නැති වෙන විදිහට මගේ මනස සකස් කරන්න ඕනේ. මම ඊර්ෂියාවක් තියෙනවා නම් ඊර්ෂියාව නැති වෙන විදිහට මගේ මනස සකස් කරන්න ඕනේ. ඒකට මොකද කරන් තියෙන්නේ? අනුන්ගේ දුකට කැමති බව සහ අනුන්ගේ සැපේදී අකමැති බව කියන ඒවා තමයි ඊර්ෂ්‍යාව කියන්නේ අනුන්ගේ සැපට අකමැති බව. අන්න ඒක අනිත් පැත්ත හරවන්න ඕනේ. අනුන්ගේ සැපයේදී සතුට වෙන ස්වභාවය. අනුන්ගේදී අනුන්ගේ දුකේදී සංවේගයටපත් වෙන ස්වභාවය තමයි මෛත්‍රිය තුල තියෙන්නේ. මෛත්‍රිය තුල තියෙන්න ඕනේ හැම එකක්. නේද? කරුණාව තුල. කාගවත් දුකකට කැමති නැහැ. කාගවත් දුකට කැමති නැහැ. කරුණාව කියන්නේ ඒක මුදිතාව කියන්නේ සැපට කැමති අනුන්ගේ සැපට සැප ඉදිරියේ සතුට වෙන ස්වභාවය හිතේ තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ ධර්මය තුලයි මේවා තියෙන්නේ. අව්‍යාපාද සංකල්පනා නේද? අවිහිංසා සංකල්පනා, නෙකම්ම සංකල්පනා. ඉතින් මෙන්න මේ தත්වයන් වලින් අපි උකහා ගන්න ඕනේ, ගලව ගන්න ඕනේ හැම වෙලෙම. මේ අපේ ජීවිතය નિවැරදි කරන ධර්මතා මේකෙන් එනවා. මේක කරන්නේ කොහොමද කියන එකයි මේක හැම වෙලේම අපි ඊයේත් මතක් කරා මේවා මේ දවස් ටිකේ මතක් කරනවා. නේද අපි පෙරේදා ධර්ම සාකච්ඡා වෙලා ධර්ම සාකච්ඡාට ඉස්සෙල්ලා අපි ඔය මහා නිදාන සූත්‍රයේ කාරණා ටික ගැන කතා කරද්දි මේවා මේ ගොඩ දේවල් කතා කරලා වැඩක් නැහැ. දැන් මම ආය යනවා මේ මේ දැන ප්‍රායෝගික කරගන්නේ කොහොමද කියන එක කතා කරගන්න ඕනේ. නේද? ප්‍රායෝගික කරගන්නේ කොහොමද මම මෙන්න මෙහෙම කියන්නම් යම් කාරණාවක් ඔව් අපි මෙහෙම කියමු. හොඳට බලන්න මේ කාරණාව. මට හිතෙනවා මේ යම් කිසි තැනක ඉන්න පුද්ගල පිරිසක්. අපි වැඩ කරන අපි මොකක් හරි ආයතනයකට යනවා කියන්නකෝ. මේ ආයතනයේ ඉන්න පුද්ගල පිරිසක් මේ කට්ටිය ගැන මට කියලා තියෙන්නේ නරකයි කියලා. දැන් මගේ හිතේ හැඟීමක් තියෙනවා මේ ඔක්කොමලා නරක මිනිස්සු කියලා. මම යනවා ගිහිල්ලා පළවෙනි එකනත් කතා කරනවා. එයාත් එක්ක හොඳට කතා කරපුවාම මෙන්න මොකද වෙලා තියෙන්නේ? එයා හොඳට කතා කරනවා මත් එක්ක එයාව ආශ්‍රය කරලා බලනවා. හරිම හොඳයි. දැන් මට හැඟීමක් එනවා. හොඳයි. මෙයා හොඳයි කියලා. දෙවෙනි කෙනෙකුත් එක්ක කතා කරනවා. හරිම හොඳයි. කිසි ගැටලුවක් නැහැ. දැන් මට හැඟීමක් එනවා. මෙයත් හොඳයි කියලා. ඒ දෙන්නම හොඳ වෙනකොට මට ඒ ඊළඟට මට ආය හැඟීමක් එනවා. දෙන්නම හොඳයි කියලා එක හැඟීමක් එනවා. තුන්වෙනි එකත් එක්කෙනත් එක්කත් හොඳට ගිහලා සාකච්ඡා කරනවා. එයත් හොඳයි. දැන් තුන් දෙනාම හොඳයි කියලා එක හැඟීමක් එනවා. දැන් හොඳයි කියන හැඟීම වැඩිද නැද්ද? නේද? හරි. දැන් ওই විදිහට 10 15 දෙනෙක් එක්කම කතා කරනවා. හරි. ඒ 10 15 දෙනෙක් එක්කම කතා කරනවා ඔක්කොමලා හොඳයි. දැන් මට මේ ආයතනය හොඳයි කියන හැඟීම එන්න එන්න එන්න වැඩි වෙනවා. දැන් කවුරු හරි මට කියනවා මේ ආයතනය නරකයි. කියනකොට මම මොකද කරන්නේ? නැහැ නැහැ නැහැ. මගේ හිතට එන්න අදහස නෑ නෑ මේ ආයතනය හොඳට හොඳයි කියලා. ඒ වගේ මගේ අතීත සිද්ධි ගන්නවා. හරි? අතීත සිද්ධි අරගෙන මම ඒවට ක්‍රියාත්මක වෙච්ච හැටි ඒ තැන්වලදී. හරි? ක්‍රියාත්මක වෙච්ච මම එක එක එක එක හැම හැම සිද්ධියකටම ඔය මොකක් හරි රියැක්ෂන් එකක් නේද? මොකක් හරි එකක් කරනවනේ. විරුද්ධ ක්‍රියාත්මක වීමක් කරනවනේ. ඒ ඒ සිද්ධියට අදාළව ක්‍රියාත්මක අන්න ඒ ක්‍රියාත්මක වෙච්ච හැටි චුට්ටක් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මට තේරෙනවා මම මෙතනට පාවිච්චි කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ කරුණු නෙවෙයි. ඒකින්ද මට මේ ප්‍රශ්නේ හරියට විසඳිලා නැහැ. එහෙනම් වැරදි විදිහටයි මේ කරලා තියෙන්නේ. මොකද්ද චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ නෙවෙයි කියන්නේ මොකක්ද? මට ඇවිල්ලා තියෙන්නේ යම් දුකක් ජීවිතයේ තියෙන සියලු ගැටලු සියලු ගැටලු කියන්නේ දුක්ද නැද්ද? කායික දුක් හෝ මානසික දුක් ඇති වුණොත් විතරයි නේද අපි ගැටලුවක් කියන්නේ. නැත්තම් ඔහෙ ඉන්නවා. හ්ම්. එහෙමද නැද්ද? එහෙනම් සියලු ගැටලු කියන්නේ සියලු ගැටලු කියන්නේ දුක් ඇතිවීම. දුක් නැත්තම් ගැටලුවක් නැහැ එතන. එහෙනම් අපේ ජීවිතයේ සියලුම සියලුම ගැටලු ක්‍රම දෙකකටයි වෙන්නේ. එක්කෝ ඒ ඒ ගැටලුවක් කියලා කියන්නෙම එක්කෝ කය රිදෙනවා කය රිදීමක් ඇති වෙන දෙයක් එක්ක හිතේ රිදීමක් ඇති වෙන දෙයක්. ඊ ගැටලුව කියන්නේ නම් දුක්. ඒ ගැටලුවට මම උත්තර හොයලා තියෙන්නේ උත්තර හොයලා තියෙන්නේ මම දැන් පරණ ගැටලුව ගන්න අපි දැන් කවුරු හරි මට කම්බුලට ගහපු එකක් කියලා. කවුරු හරි මට කම්බුලට ගහුවා. මම මේකට උත්තර හොයලා තියෙන්නේ කොහොමද? හරිද? ඒ වෙලාවේ මට හොඳටම රිදුනා. කය රිදුනා පළවෙනි එක. පාරක් වදිනකොට කය රිදෙන්න හේතුව තණ්හාව. මොන තණ්හාවද? සංසාර ජීවිතේ රිදෙන කයක් හම්බෙච්ච එක. ඇත්ත ඇත්තම මේ කියන්නේ. විපාකයක්ද නැද්ද? නේද? මේක තමයි මේ දුක් සහගත කාය විඥානයක් හටගත්තා. නේද? ඒක විපාකයක්. එහෙනම් ඒක ඒ ඒ මොකක්ද? අතීතයේදී මම මගේ තණ්හාවයින් කරපු නැති හින්දා කොහේ හරි හැප්පුණාම රිදෙන කයක් මට මේ හම්බෙලා තියෙනවා. ඒක නිසා මේක හප්ප ගන්න නැතුව ඉන්න අපි කොච්චර උත්සාහ කරනවද කියන්නේ. නේද? කොහෙවත් හප්ප ගන්න නැතුව ඉන්න කොච්චර උත්සාහ කරනවද? නේද? වාහනයක ඇදුනොත් මෙහෙම අල්ලා යන්නේ ඇයි? කියලා හැප්පේ කියලා බයද? හැප්පුණොත් ඉවරයි. නේද? ඒකද හැම වෙලේම හැප්පෙන්නේ නැතුව ඉන්න ඉන්න ලොකු උත්සාහ ගන්නවා. ඒ මොකද මේ දුක්ඛහගත කය හැම වෙලේම මේ රැක ගන්න ඕන හින්දා. එහෙනම් මම එතන හොඳට මෙනෙහි කරනවා. හ්ම්. එහෙනම් කම්බුලට පාර වදිනකොට දැන් මට රිදුනේ අතීත තණ්හාව සහිත කයක් මම උරුම කරගත්ත හින්දා ඒකනේ මේ මේ මනුස්සයා මට ගැහුවේ හිතවන්න පුළුවන් නේ මේකට නේද මේක ගලක් වගේ තිබ්බා නේද කබරයා වගේ හිටියා නම් හිත එන හිතෙන ස්වභාවය මේකේ තියෙනවා හරි එක හරි එහෙනම් මම මොකද කරගන්නවා කාගෙන්වත් ගුටි කන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි කවදාකවත් රිදෙන්නේ නැති විදිහට හදාගන්න මම මොකද කරන්න ඕන නිවන් දකින්න ඕනේ හරිද ඒක නමුත් මම ගත්ත තීරණය ඒක නෙවෙයි ඊළඟට දෙවෙනි එක තමයි නේද මේ කායික පීඩා මට මේ කෙනා ඇති කෙරෙව්වා කියලා හිතන්නකෝ ඒ නිසාවෙන් මට අධිකතර මානසික පීඩා දිගින් දිගට දිගින් දිගට එනවද නැද්ද තරහා ගිහිල්ලා නේද මගේ මමත් බැලුවා අනිත් පැත්තට ගහන්න එතකොට ඒ ඇත්තටම මේ සිද්ධිය අරගෙන බලපුවාම එතන තියෙන්නේ මට කායික මේ දුක් වේදනා කෙරෙහි මට ලොකු පීඩාවක් ඇති වුණේ මම මේ දුක් වේදනාවට අකමැති සැප වේදනා කෙරෙහි තියෙන තණ්හාව හින්දා නේද එහෙනම් පීඩ මම හිතන්නේ වලකින්න ඕනේ ඒකත් නමුත් මට මේ පස්සේ එන්නේ ඇයි මේ නේද මේ විශේෂයෙන් මම ගොඩාක් ප්‍රිය කෙනෙක් නම් මම කම්බුලට ගහුවේ දුක වැඩි නේද අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ දුක වැඩි නේද සාමාන්‍ය කෙනෙක් නම් එහෙම අඩු ඒක පස්සේ දිගට මෙන්න ඒ වෙලාවට මොකක් හරි අතලා දෙන්න ඇති මොකද මම දන්නේ තරහකාරයෙක් නම් ඒත් මම උපාදානය කරගත්තා. ඒත් එහෙනම් ඒ දුක වැඩි. තරහකාරයෙක් නම් මට ගැහුවේ. එහෙනම් ඒ සිද්ධියේදී ඔන්න මම තේරුම් ගත්තා මේ ආකාරයට මේ වැඩේ සිද්ධ වුණේ කියලා. අන්න මෙනෙහි කරා. එහෙනම් එතන තියෙන්නේ තෘෂ්ණාවමයි. ඒක නැති කිරීමක් තියෙනවා. නැති කිරීමේ මාර්ගය. නේද? තරහනම් මෛත්‍රිය. නේද? නැත්තම් වේදනාව නම් වේදනානුපස්සනාව. නේද? සිතේ ඇතිවෙද්ද යන ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව. ඒ වගේ ඒ වගේ දෙකකින් තමයි මේක අයින් කරන්නේ. ඒක එන්නේ කොහෙන්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්. නේද? අන්න ඒ විදිහට පරුස වචන කියනනම් පරුසා වාචා වේරමණී. නේද? ඒ වෙලාවේ පරුස වචන පරුස වචන නොකියන්න අවශ්‍ය කරන සිතුවිල්ල ඉපදුනේ නැහැ. අද මම මෙනෙහි කර බලනවා. මම හොද්දට පරුස වචන කියාගත්තා. ඒකෙන් මට හානියක්මයි උනේ. හරි. හරි එහෙනම් ඒ වෙලාවේ මොකක්ද වෙන්න ඕන? ඒ මේ සිද්ධිය විශ්ලේෂණය කරා බලනකොට ඒ වෙලාවේ එන්න ඕන පරුසා වාචා වේරමණී කියන සිතුවිල්ල. ආවේ නැහැ. නේද? මම හොද්දට දෙසුවා. හරි. ඉතින් එහෙනම් අන්න එහෙම ඒ සිද්ධිය අරගෙන මෙනෙහි කරනවා. තව සිද්ධියක් අරගෙන දැන් බලන්න එතන චතුරාර්ය සත්‍යයක් සහ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එන්න ඕනේ විසඳුම චතුරාර්ය සත්‍යයට අනුව හැම වෙලේම දුකක් ඇති වුණා නම් දුකට හේතුව තණ්හාව තණ්හාව කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ කියලා බලන්න ඕනේ හැම වෙලේම තණ්හාව කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ හරි තණ්හාව සම්බන්ධ කරගන්නේ කායික දුකක් නම් අතීත තණ්හාව මානසික දුකක් නම් වර්තමානයේ එතන ඉදිරියට තියෙන තණ්හාවක් තියෙනවා නේද එහෙනම් අන්න ඒ දෙක ගලපන්න ඕනේ ගලපලා ගලපලා විසඳුම විදිහට හැම වෙලේම මේ සිද්ධිය දෙන්න ඕන ආර්ය ශ්‍රැංග මාර්ගය. මේක මානසික වෙනසක් ඇති කරගන්න ක්‍රමයක් මම මේ කියන්නේ. හරිද? මානසික වෙනසක් ඇති කරගන්න ක්‍රමය. එතකොට අන්න ඒ මානසික වෙනස චින්තන විපර්යාසයක් ඒක. අපේ හිත ඇත්තම කියනනම් හරියට අර කම්පියුටරයක් ඒකේ ක්‍රියාත්මක වෙන ආකාරය අපිට ඕන හැටියට සකස් කරගන්න අපි ඒකට මෘදුකාංගයක් දානවා. නේද? ඒ මෘදුකාංගය අනුව තමයි කම්පියුටරේ වැඩ කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට නේද ලෝකයේ තියෙන උතුම්ම වෘත්තකාංගය මේ කම්පියුටර් දාන්න ලෑස්ති කරලා දුන්නද ඒකෙන් තමයි දත් එන්නේ. දත් ඒ ඒක හරියට ඒ ඉන්නේ මුද්දකාංගය දාගත්තාම කියන යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට හරියට දත්ත ටික එනවා මට. ප්‍රශ්නේ ප්‍රශ්නය ප්‍රශ්නේ විසඳ ගන්න අවශ්‍ය කරන දත්ත ටික මම මෙච්චර කල් කරලා තියෙන්නේ වැරදි ක්‍රමයකට. ගැඹුරෙන් මම මේ කියන කාරණාව හිතන්නේ. මෙච්චර කල් කරලා තියෙන්නේ වැරදි ක්‍රමයකට. කෙරිලා තියෙන්නේ කරලා නෙවෙයි තේරිලා එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් හා චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අනුකූලව සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විසඳුම වෙන විදිහට මම මගේ මනස සකස් කරන්න ඕනේ. හරිද? ඒතර පළවෙනි දවසේ අපි සංකායතන විසුද්ධිය ගැන කතා කරා. ඒකෙම දිගුවක් විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ එතකොට මේකෙනුත් අපිට පටිච්චසම්පන්න ස්වභාවය තේරෙනවා සංකායතන විසුද්ධියට මේක සම්බන්ධ නැතුව නෙවෙයි. කෙනෙක්ගේ තුල වැරදි සිතුවිලි ඇති වෙනකොට අපිට දැනෙන්න පටන් ගන්නවා. එතන ආර්ය අෂ්ටාංග මාර්ගය උපදින්නේ නැහැ. එතන ආර්ය අෂ්ටාංග මාර්ගය ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉපදීම කියන එක පරිපූර්ණ වෙන්නේ මාර්ග අවස්ථාවේදී. මම මේ කතා කරන්නේ ලෞකික ලෞකික සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන කොටස් ගැන මම හිතන මාර්ගය මාර්ගය මාර්ගය කියලා කිව්වට අවසානයේදී මේ මාර්ගයේ මේක මාර්ගයේ ඉපදීමන ආර්ය අෂ්ටාංග මාර්ගය අපේ හිතේ ඉපදුනොත් එහෙම ඵලය සිද්ධ වෙනවාමයි. ඒකේ පූර්ව ගාමිනී කොටසයි නේද? පූර්වගාමිනී ප්‍රතිපදාව ගැන මේ කතා කරන්නේ. ඉතින් ඒකට අදාළ සිතුවිලි. ලෞකිකව නේද? ඇති වෙන පුණ්‍යභාගීය උපදීපාක සහිත ආශ්‍රව සහිත වූ ආරියෂ්ඨාංග මාර්ගය තියෙනවා. ඒක තමයි සම්මා දිට්ඨියක් තියෙනවා, සම්මා සංකප්පයක් තියෙනවා, සම්මා වාචා තියෙනවා. අන්න ඒක තුලින් අපේ විසඳුම හදා ගන්න ඕනේ. එතකොට තමයි කවදා හරි දවසක අපි චක්කු කර්ණී, ඥාන කර්ණී, උපසමාය, අභිඥාය කියන ආකාරයට ජීවිතේ නිවැරදි වෙනසකට එන්නේ. නිවැරදිම වෙනසකට එන්නේ. එහෙනම් නිවැරදිම වෙනස කියන ප්‍රත්‍යක්ෂාවට අපි යොදාගත්ත වචනය නිවැරදිම වෙනස. අපි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. වැරදි විදිහට නෙවෙයි. වැරදි විදිහට වෙනස් වෙනසට ආය වෙනස් වෙන්න බෑ. වැරදි විදිහට වෙනස් වෙන්න වෙනස් වෙන්න ආය වෙනස් වෙන්න ඕනේ. ඒකින්ද නිවැරදිම වෙනසකටපත් වෙන්න ඕනේ. ඒක පුද්ගල පුද්ගල సంతානයයි නිවැරදිම වෙනසකටපත් කරන්න ඕනේ. ඇත්තටම නිවැරදිම වෙනස කියන එකේ අවසාන ප්‍රතිඵලය රහතන් වහන්සේ කියන එකයි. නේද? නිවැරදිම වෙනස කියන එකේ අවසාන ප්‍රතිඵලය තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේට වෙනස් වෙන්න රහතන් වහන්සේ කියන්නේ නිවැරදිවම වෙනස් වෙච්ච කෙනෙක්. හරි? හොඳයි. එහෙමනම් මම හිතන්නේ අපේ ජීවිතය වෙනස් කර ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඒ සඳහා මේ සිද්ධ කළා වූ ධර්ම දේශනාව ඒ වගේම මේ හැමදෙනාම කළ ධර්ම ශ්‍රවණමය ආනිසංසාරය උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාටම ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන සියලු දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග මේ සාකච්ඡාවෙන් ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වය. ඒකින්ද නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඔබ අප හැමදෙනාම තුළ ජනිතනාව සියලුම පුණ්‍ය ශක්තිය මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු කරපු දායකත්වය ලබා දුන්න පින්වන්ත අයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.